අපේ හපන්න අපේ හපන්න බ්‍රක්්මතාල භේරිතාල හස්තතාල ලක්ෂනම් කුම්භතාල භූමිතාල පංචතාල ශෝභිතම් ලලිත රාග නර්ත ගීත පංච අංග ලක්ෂණම් තක්කු දික්කු තකු දිගු යන රජිත තාල ශෝවිතම් මම පුන්මිලා චතුලක්ෂි යකුපිටිය මම ආවේ පොල්ගහවෙලින්දලා අද අපේ හපන් වැඩසටහනින් මමයි ඔබ හම්මුවට පැමිණෙන්නේ. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. ඔබ එක්වී සිටින්නේ අපේ හපන්නු වැඩසටහනත් සමග. ඔබ දන්නවා අපේ හපන්නු වැඩසටහනින් අපි හැමදාමත් කතාබහ කරන්නේ අපේ රටේ ඉන්න දක්ෂයෝ සමග. ඉතින් අදත් ඒ වගේ දක්ෂයෙක් එක්කයි අපේ හපන්නු වැඩසටහනින් අපි කතාබහ කරන්නේ. පොල්ගහවිල සිට පැමිණි පුන්මිලා චතුලක්ෂි යකුපිටිය. අද අපේ හපන. ආයුබෝවන් පුන්මිලා අයිබෝවන් මා කැමති පුන්මිලාගේ දක්ෂතාවයන් පුන්මිලාගින්ම දැනගන්න. ඔව් මගේ පාසල තමයි පොල්ගහවෙල පරාක්‍රම බහු ජාතික පාසල. එහි විදුහල්පතිතුමා සුනිල් ජයකොඩි මහතා ඒ වගේම මම සංගීතය හැදෑරුවේ ප්‍රියංකා ගුණසිංහ ගුරුමෑණියන් යටතේ ඒ වගේ මට දයනි බෝයබලාන ගුරුමෑණියන්ගේ සහයත් ලැබුණ අපේ පාසලේ නර්තන ගුරුවරිය. පසුකාලීනව මාහට බටනලා වාදනය ඉගෙන ගැනීමට හැකියාව ලැබුණා ඒ පාසල ඇසුරෙන්. පසුව මම ප්‍රියන්ත දිසානායක ගුරුපියාණන් යට යටතේ බටනලා වාදන හැදැරුවා දෙදස් නමය වර්ෂයේදී ශාස්ත්‍රීය වාදනංශයෙන් බටනලා අංශයෙන් මම සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත්තා පසුව ගායනංශයෙන් එකැනි දෙදස් දහය වර්ෂයේදී ශාස්ත්‍රීය ගායනංශයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානත් හිමිකර ගැනීමට මට හැකියාව ලැබුණා හොඳයි අපි දැනගත්ත ඇගේ තියෙන දක්ෂතාවයන් ඇය අපට සඳහන් කළා ඇය සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් අංශයන් පිළිබඳ. මුලින්ම අපි කතා බහ කළොත් බටනලා වාදනය කිරීමට හැකියාවක් පුන්මිලාට තියෙනවා. පුන්මිලා කොහොමද මෙහි ආරම්භය සටහන් වෙන්නේ? මම ස්වර හත ඉගෙන ගත්තේ ප්‍රියංකා ගුණසිංහ ගුරු මෑණියන්ගෙන්. ඒ පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ බටනලා වාදනය කිරීමට මට අවස්ථාවක් සලසලා දුන්නා. ඒ වගේම දයානි බෝයවලාන ගුරු මෑණියන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයේ දෙනුව එතුමියගේ 2004 වර්ෂයේදී වාදන මණ්ඩලයක් නර්තන අංශයෙන් එහිදී බටනලා වාදනයට මාව පෙළඹෙව්වේ එතුමිය. ඒ ඇසුරින් තමයි මට බටනලාවේ මූලික ස්වර හත පිළිබඳව අවබෝධය ලබා ගැනීමට මා පෙළඹුණේ. හොඳයි. දැන් විවිධ වාද්‍ය භාණ්ඩ තියෙනවා. මේ අතරින් ඔබ බටනලාව තෝරගන්නේ ඇයි? මට එහි මියුරු හඬට ගොඩක් ආසයි. ඒ වගේම බටනලා වාදනය කරන්නේ නැහැ ගොඩක්. ගැහැණු ළමයි තෝරගන්නේ නැහැ. ඉතින් මට හරි ආසාවක් ඇති වුණා ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වෙලා ඒයින් ස්වර වාදනය කරන්න. ඔබ හිතන විදිහට එය කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද මේ වන විට? ඇත්තටම මගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාත් මට ගොඩාක් ලොකු පිටිවහලක් වුණා. ඒ වගේම මගේ උසස් පෙළ පෙරහුරු පරීක්ෂණ වලට සහභාගී වීමේදී එයින් ජය ලැබීමට මට බටනලාව බෙහෙවින්ම උපකාරී වුණා. හොඳයි. අපි වාදන අංශය වගේම ගායන අංශය පිළිබඳවත් කතා බහ කළොත්. ඔව් ගායන අංශයේදී මම සිහිපත් කරන්නට ඕනේ මම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවට පස්සේ නිම්නා ගුරුමෑණියන් ඒ වගේම රශ්මි සංගීතා ගුරුමෑණියන් යටතේ මගේ ගායනය මට ප්‍රගුණ කරන්නට හැකියාව ලැබුණා. අද වෙද්දි මම විශ්වවිද්‍යාලයේ සාර්ථකව මගේ උපාධිය හදාරලා ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්නවා. හොඳයි. අපි මේ අතරේ කැමති පුන්මිලා ඔබේ ගායනයකට අවස්ථාව ලබා දෙන්න. පුන්මිලා මතකද ගායන තරඟයකට මුලින්ම ඉදිරිපත් වුණු ඒ මොහොත? ඔව් මතකයි. කියන්න බලන්න අපිට ඒ ගැන විස්තර. ඒ පිළිබඳ සිහිපත් කරනකොට ඇත්තටම අපි තරඟයකට ඉදිරිපත් වෙද්දී යම් චකිතයක් ඇති වෙනවා මට ඒ අවස්ථාවේ මතකයි මගේ පියාණන් වතුර ගෙනත් දෙනවා මගේ උගුර පිළිබඳව මං බය වෙනකොට ඉතින් කොහොමත් අපි බය වෙනකොට සාමාන්‍යයෙන් අපේ උගුර පිළිබඳව ගොඩක් ඒ ගායකෙක් වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවේ මගේ පියාණන් මට මතකයි එහෙ මෙහෙ දුවලා මට වතුර අරන් එනවා ඒ අවශ්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය දේවල් අරන් එනවා මට හොඳට මතකයි මගේ පියාණන් මට ලොකු ශක්තියක් වුණ හැටි මට අද වගේ මතකයි. ඒ වගේ ප්‍රතිකාර ගන්න ලැබුණේ වයස අවුරුදු කීයේදීද විතරද? අවුරුදු 19 දී වගේ. අවුරුදු 19 වගේ. දැන් එහෙම බයක් නැද්ද? දැන් නැහැ. ඒ කාලේ ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් පස්සේ ඒ පිළිබඳව ලොකු අවබෝධයක් ලැබුණා. අපි කොහොමද අපේ උගුර පරිස්සම් කරගන්නේ? ඒ වගේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලැබුණා. ඉතින් ඒ නිසා පිළියම් දන්න නිසා පරිස්සම් වෙන්න දැන් දන්නවා. හොඳයි. ඔබ ලැබපු ජයග්‍රහණ පිළිබඳව කතා බහ කරනකොට ඒ ජයග්‍රහණත් එක්ක මොන වගේ අත්දැකීම්ද ජීවිතයට එකතු කරගත්තේ? ඇත්තටම ජීවිතයට ලොකු අත්දැකීම් සමූහයක් ලැබුණා. ඒ ජයග්‍රහණත් එක්ක මට ප්‍රාසාංගික බව මගේ ප්‍රාසාංගික බව මං විශ්වවිද්‍යාලයේදීත් අපිට සභා ගායනා කියලා තියෙනවා. ඒදී අපි ඉගෙනගත ශිල්පය ඉදිරිපත් කරනකොට අවසාන වශයෙන් අපේ ගුරු මව්වරු ඉදිරියේ ඉතින් මට ඇත්තටම මගේ පාසලෙන් ලැබිච්ච පන්නරය ප්‍රගුණ වෙලා ඒවා උපමට්ටම් වෙලා එතනදී මට සාර්ථකව මගේ ජීවිතයේ අවසාන කඩයිම විශ්වවිද්‍යාල ප්‍රවේශය අවසාන කඩයිමේ ඊටාම සාර්ථකව මුහුණ දෙන්නට හැකියාව ලැබුණා ඒ හැම පන්නරයක්ම එක්ක හොඳයි. අපි කැමති මේ පුන්මිලාගේ පාසල පිළිබඳ දැනගන්න. මොකක්ද ඔබ ඉගෙන ගත්ත පාසල? මම ඉගෙන ගත්තේ පොල්ගහවෙල පරාක්‍රම බහු ජාතික පාසලෙන්. හොඳයි. උසස් අධ්‍යාපනය හැදෑරුවේ. ඒ පාසලින්ම කලාංශයෙන්. මූලික අධ්‍යාපනය හැදෑරුවේ. මූලික අධ්‍යාපනය කුරුණෑගල ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහාවිද්‍යාලය. හොඳයි. පාසල් අධ්‍යාපනය තුල මේ තරඟවලට නැත්නම් මේ වගේ ගායන වාදන මේ අංශයන්ට තිබුණු කැමැත්ත කොයි වගේද? ඔව් ගෙදර ඉඳලම මට ගිනිවසේ සිටම මගේ පරිසරය හැදිලා තිබුණේ සංගීතයට. මගේ පියාණන් මව සංගීත ගුරුවරු නොවුනත් ඔවුන් මාව යොමු කරා සංගීතය හදාරන්නට. පසු කාලීනව පාසලට ඇතුළත් වීමේදී මගේ දක්ෂතාවයන් දැකලා දයානි බෝයවලාන ගුරුමෑණියන්, ඒ වගේම ප්‍රියංකා ගුරුමෑණියන්, මගේ විදුහල්පතිතුමා හැමෝම මට ලොකු අවස්ථාවන් රාශියක් ලබල දුන්නා පාසල් මට්ටමින් තරඟවලට සහභාගී වෙන්න. හොඳයි. අපි පුන්මිලාගේ ගායනයකට අවස්ථාව දීලා යලිත් වතාවක් කතා බහ කරමු. ඔබ එක්වී සිටින්නේ අපේ හපන්නු වැඩසටහන සමගයි. අද අපි අපේ හපන්නු වැඩසටහනින් කතාබහ කරන්නේ පොල් ගහවිල සිට පැමිණි පුන්මිලා චතුලක්ෂි යකුපිටිය දුව සමග පුන්මිලා කැමති පවුලි විස්තර ගැන දැනගන්න. මම පවුලේ වැඩිමලා මගේ අම්මා අමිතා කාහිංගල ඇය ගුරුවරයක්. ඒ වගේම මගේ පියාණන් චන්ද්‍රසිරි පෙරේරා එතුමාත් ගුරුවරයෙක් විදිහට කටයුතු කරන්නේ වගේ මට සහෝදරයෙක් ඉන්නවා දුලිඳු අමිලජිත් යකුපිටිය. පුන්මිලා විනෝදාංශ මොනවද? විනෝදාංශ තමයි මම ගොඩාක්ම පෙළඹුණේ ගොඩක් ගීත අහනවා රාගධාරී සංගීතයට සමීප ගීත හින්දුස්ථානී ගීත අහන්න ආසයි. ඒ වගේම පොත් කියවනවා. ඒ වගේම අපි අපේ ගෙදර පවුලේ හැමෝම විවේක වේලාවක හැමෝම එකතු වෙලා හතර දෙනා එකතු වෙලා සින්දු කියනවා. ඉතින් ඒක අපේ පවුලේ අවුරුද්දට එකතු වුණත් හැමෝම එකතු වුණත් ඒ වගේ දේවල් වලට ගොඩාක් ආසයි. වැඩිපුරම කැමති මොන වගේ ගීත අහන්නද? මම ගොඩාක් ආස රාගධාරී සංගීතයට සමීප ගීත අහන්න. ඇයි රාගධාරී සංගීතයට ඒ තරම් කැමති? ගොඩාක් ආසයි තියෙන ඇත්තට මේ රාග කියන්නේ ඒව තියෙන රස විවිධයි. එතකොට ඒ රසවල තියෙන අලංකාරත් එක්ක මූර්කි ගමක් ඒ වගේ දේවල් එකතුනහම ඒ වචනවලට පුදුම ලස්සනක් දැනුණා. ඉතින් මම ඉගෙන ගත්තේ ත්‍රාගධාරී සංගීතය මගේ විශ්වවිද්‍යාලයේදී. ඒක මේ ඒවත් එක්ක මම අධ්‍යයනයට යොමු වුණා ඒ රාගවලට අදාළ ගීත මොනවද කියලා. ඉතින් හරි ආසයි අහන්න. පුන්මිලා, දැන් ඔබ මෙතෙක් හිමි කරගත් ජයග්‍රහණ පිළිබඳව කතා බහ කරන්නට කැමතියි. හිමි වුණු ජයග්‍රහණ ගැන අපි කතා බහ කරමු. ඔව් මං පාසලේදී සංගීතයෙන් විතරක් ඉදිරියට ගියපු කෙනෙක් නෙමේ. පාසලේ ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ ලබා ගත්තා. පාසල් මට්ටමින් ප්‍රථම දෙවන ස්ථාන ලබා ගත්තා. ඒ වගේම නර්තන අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගත්තා. නාට්‍ය අංශයෙන් ලබා ගත්තා. පාසල් මට්ටමින් හොඳම නිලියට හිමි සහතික මට ලැබුණා. ඒ වගේම මම පාසලේ මාධ්‍ය එකකේ සාමාජිකාවක් විදිහට කටයුතු කරා. ඒ වගේම මට චිත්‍රාංශයෙන්ුත් මම පුංචි ජයග්‍රහණ ලැබලා තියෙනවා. පාසලට ගෙනල්ලා තියෙනවා. ඒ වගේ ජයග්‍රහණ රාශියක් මට ලබා ගන්නට හැකියාව ලැබුණා. මෙතෙක් ඔබ ලැබූ ජයග්‍රහණ අතරින් මම ඇහුවොත් අමතකම නොවන ජයග්‍රහණය මොකක්ද කියලා? ඔව් අපේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංගීත සම්මානුල්ලක් පවත්වනවා. මට එහි ජයග්‍රහණයක් ලැබිලන හැබැයි මම ඒ නම් අතරට තේරුණා මගේ නම එදා ඒ නම් ජයග්‍රහකයන්ගේ නම් ලයිස්තුවේ සටහන් වෙලා තිබුණා ලංකාවෙන්ම තුන් දිනෙක් තෝරනවා තුන් දින අතරට තේරලා තිබුණ මට ලොකු ජයග්‍රහණයක් විදිහට මම සලකනවා ඒ ජයග්‍රහණය හොඳයි මතක් කරන්න පුන්මිලා ඒ මොහොත මොන වගේ හැඟීමක්ද හිතට ආවේ ඒ වෙලාවේ ලොකු චකිතයක් තිබුණා ඇතර මට නොතේරුණත් කමක් නෑ ඒත් අර නම් තුන් දෙනා අතරේ නම් තියෙනකොට ගොඩක් චකිතයක් ඇතිවෙන පළවෙනියා වුණොත් ඇත්තරම දැනෙන සතුට කොයි වගේද කියලා මට ඇත්තරම ඒ පිළිබඳව හිතුණා. ඉතින් ජයග්‍රහණේ පරාජය කියන දේවල් අපේ ජීවිතයේදී අපිට හම්බෙන පොදු දේවල්. ඉතින් ඒවා විඳ දරා ගන්නට ඕනේ. ඒ ඒවා විඳ දරා ගැනීමට මට ඇත්තරම අපේ පාසල හරහා විශ්වවිද්‍යාලය හරහා ලොකු පන්නරයක් ලැබුණා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ජීවිතයේ ආපස්සට හැරිලා බලනකොට මෙතෙක් පැමිණි ගමන් මඟ තුල ඔබට සහයෝගය ලබා දුන්න අය ගොඩක් ඇති. අපි ඔවුන්වත් මතක් කරන්න අවස්ථාව දුන්නොත්. ඔව් මට මගේ මුල්ම සංගීත ගුරුවරයා මතක් කරන්නට ඕනේ. මට වයස අවුරුදු දෙකේදී මට එතුමන්ගේ සංගීතය ඇහෙන්න ගත්තේ. ඒ මගේ අම්මයි තාත්තයි හිටපු පාසලේ එහෙදිම තමා නවත් යන්න අරගෙන තිබුණේ. ඉතින් ඒ නවාතැන තියෙන තැන සංගීත කමරයට ගොඩක් ළඟයි. ඉතින් එහිදී නන්දන අධිකාරි ගුරුමය පියාණන් මං සිහිපත් කරන්නට ඕන එතුමාගෙන් ලොකු සහයක් ලැබෙනවා. අදටත් මගේ අධ්‍යන කටයුතුවලදි මම එතුමාගෙන් උපදෙස් ලබා ගන්නවා. ඒ වගේම මිතිලා ඉලේ සිංහ ගුරුමෑණියන්ව සිහිපත් කරන්නට ඕනේ. මගේ විශාරද විභාග සඳහා එතුමියගෙන් සහය ලැබුණා. ඒ වගේම සුභාශ්විනී මිස්ව එතුමියත් මගේ විශාරද විභාග සඳහා ලොකු හයියක් වුණා. හොඳයි ගොඩක් අය ඉන්නවා මතක් කළ යුතු නම් අතරේ අපි කැමති පුන් මිලා දැනගන්න දැන් ඔබ සඳහන් කලා එක මොහොතක ක්‍රීඩා කරන්න හැකියාවක් තියෙනවා ක්‍රීඩාවලින් ජයග්‍රහණ හිමි කරගත්ත කියලා. මොන වගේ ක්‍රීඩාවලටද කැමති? පාසලේ මම ගොඩක්ම මට වෙළඹ කියලා තමයි නම පට බැඳිලා තිබුණේ. ඒ කියන්නේ මම හැමදාම මීටර් 100 දුවලා පාසලේ අපේ නිවාසයේ එක කරනවා. ඉතින් ඒ වගේ මුස පැන්නා, ඒ වගේම තුම්පින්ම, දුර, ඒ වගේ තරඟංශ වලට තමයි මම යොමු වුණේ. පුන්මිලා, ක්‍රීඩාවෙන් ඉදිරියට යන කැමැත්තක් නැද්ද? දැන් නම් මගේ දනිස්සි පොඩි ආබාධයක් හටගෙන තියෙනවා ඒ පාසල් කාලදීම ක්‍රීඩා කරන්න ගිහින් තමයි ඉතින් ඒ නිසාමට ක්‍රීඩාවට යොමුවෙන්න බැරිවෙයි මම දැන් ඉහලට ඇවිත් තියෙන්නේ සංගීතංශයෙන් හින්දා ඒ අංශයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අනාගත බලාපොරොත්තුව මොකක්ද සංගීතංශයෙන් ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉදිරිය කොතන තියේවිද? සමහර විට හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා සංගීතංශී විශ්වවිද්‍යාලයේදී කතිකාචාර්ය ධූරයක් ලබා ගන්නට. ඒත් ඒ දෙයින් නැතුව සංගීතයේ නව මංපෙත් කරා ඉස්සරහට යන්න තමයි මගේ දැන් බලාපොරොත්තුව. හොඳයි අපිත් ප්‍රාර්ථනා කරනවා පුන්මිලාට ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා අපේ ප්‍රාර්ථනාවත් එයයි. එහෙමනම් පුන්මිලා බොහොම ස්තුතියි ඔබට අද අපේ හපන් වැඩසටහනට සහභාගී වුණාට අද අපි කතා බහ කළේ පොල්ගහවිල සිට පැමිණි පුන්මිලා චතුලක්ෂී යකුපිටිය සමග අද මට නිෂ්පාදන සහාය ලබා දුන්නා රවීන්ද්‍ර පෙරේරා මම නදීකා ගුණරත්න ගිහින් ඉන්නම් සමාප්තිය සටහන් කරන්නේ පුන්මිලා ගයන මේ ගීතයත් සමඟ.